දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අද මේ උත්‍රා පන්තිය කවුනාල් විදියකින් දැන් ගන්න සිද්ධ ඒක මොකද දැන් ඒක සුරාදා මාතන් දැන් ලැජ්ජා හැදෙන්නේ දෙසැම්බර්. ඉතින් දෙසැම්බර් වලදී කවදාත් අපි විවාදයක් ගන්නවා කියන්නේ අද දේශනාවට. ඒතාව පහසු ධර්ම කොටසක් තමයි ඉතිපත් වෙන්නේ. මොකද්ද මේ පට්ඨ මොණ්ඩලී වස්තුවේ ආත්මිකව කරන දේශනාව ඒකට මත්ය භෝගලේ වස්තුව කියවහම ඒ කතා වස්තුවටයි ඒ වස්තුව කියන්නේ. කතාවේ ඒකෙදී බුද්ධානන්ද වහන්සේ දේශනා කරපු ගාථාවේ කියනවා මේ මේ චිත්ත දිනුව සංවිධානය කර ගැනීමට උගන්වන ප්‍රධාන වශයෙන් උගන්වන මනෝවිකාරය කියන මේ කොටස අල්ලා ගන්න හැටි ඉතාම පැහැදිලිව තියෙන දේශනාවක් තමයි මත්තකුණේ වෙනුවෙන් දේශනා කළේ. ඒකේ කතාකාරයට ඇවිලා අපි ගන්නෝද ඒ කතාවේ කියන කොටස් අර බුදුහාමුදුරන්ගේ දේශනාවට ගලපලා ගන්නකොටම හරියට චිත්‍රයක් බලාගෙන කතාවක් හඳුනා ගන්නවා වගේ සත්‍යයක් ගවරෙනවා. අනේ ඒකට උපකාරයක් වශයෙන් තමයි ඔය කතාවකුත් එක්ක අ ධර්ම විග්‍රහය සිදුපත් කරන්නේ. මේ මට්ට කුණ්ඩලී කියන්නේ ධාම කුණ්ඩලී දරුවේ. ඒ එක්තරා ග්‍රාහකනේ අදින්න බුද්ධ කියලා එයාගේ නම නෙමෙයි විස්වාගතනවා. මේ නම වැටෙන්නේ හේතුනේ ඒවත් සම්පූර්ණ මසුරු කමෙන් ජීවත් වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒකවල මේ සෑම පදයක් අස්සෙම ඔය අපි සොයන දේ තියෙනවා. ඒ නිසා මේ ඥානවන්තයා මේ හැම පදයක් එක්කම හිත පටලවන අර කාරණේ තේරුම් ගැනීමට ඒක උපකාර කරනවා. මොකක්ද කාරණේ? සමන්ගේ දුර්වලකම් තේරුම් ගැනීමට ඒ කතා පුරතරින් දෙන්නේ. අපි දුම් කරගන්න අප්‍රමාණ දේවල් අප්‍රමාණ කොටස් එන්නේ. ඒක දැන් මෙතන මසුරු සිතාන වෙලයි මේ කතා මසුරු තමයි ජීවත් වෙච්ච බම්මින් ගැන මේ කතාව. දරුවන්ට ලැබිච්චා ඒක අපි කියන කතාව. දරුවන්ට ලැබිච්චා මුදල් වියදම් කිරීමේ අකමැත්ත උද. නියම වෙදකමක් ඒ දරුවන්ට ලබා දුන්නේ. ඉතින් මේ දරුවාගේ නිරේ අසාධ්‍ය වෙනකොට ලෙඩා දැක්කම වටා පිටා ගියතුළු ගෑවිලා මුහුණේ ධනිය ගතිය ඒවා දැකලා උන්ලයි දැක්කම වරනම් කරන්නේ කියලා ණයට අර ලෙඩා කී එනක් තියෙන ඒ කුළු මේ තමයි ගන්නේ එතකොට මේ අසන්න දරුවාට පිළිචක්. දරුවෝ කියන්නේ නැහැ. අසන්න කියන්නේ නැහැ. ඒ Tamante එක කරගන්න. ඒකී අසන්න තත්ත්වයට වත්ෙච්ච ඉතාල පොඩි ළමයෙක්. අවසාන හුස්ම හෙළන කිත්තුවට ඇවිල්ලා. එතකොට මේ දරුවා පිළිබඳව අලුයම බුදුරජාණන් වහන්සේ කරුණාකමාවත්තේ ගැලවිණ වෙලාවේ දුක කරුණාපතේ බුදුහාමුදුරුවෝ ධර්මයේ උන්වහන්සේගේ කරුණාව දැක්කා. පතුරවලා ඒ ධර්මයේ ඉන්න සෙව්වත උන්වහන්සේ දැනුනේ. දැනුවල උන්වහන්සේගේ අබුද්ධ කස්මිය විඳවන්න පටන් මේ දරුවා සාමාන්‍යයෙන් අවසාන වූ එළන්න බොහෝම පිටු තත්යෙන් එයාට ඇහැරවල බලන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් රශ්මියේ තියෙන වේගවත්කම නිසා ඒ දරුවට ඒ අවස්ථාවේ ඇතිවෙච්ච කම්පණය නිකම් ඇහැරුණා. ඇරිච්චාම අර රශ්මි ස්වરૂපය කායේ චිත්තතං වල ප්‍රබෝධයක් මතු කිරීමට තරම් සමත්කමක් ඇති පොසත්කමක් ඒ රශ්මියදී ඒ රශ්මියේ සාමාන්‍ය සුද්ධියේ ඉඳලා සීමාපු සම්මා සම්බුද්ධෝරේ කුගේම සංකාරයෙන් එයි දකින්න මේ අවස්ථාවේ ගරුභාවයේ පුද්ගලයා කවුද කියලා හඳුනන්නේ නැහැ නමුත් අර ප්‍රශ්නේ තමයි සිිතට වැටිච්ච සැනසීදායක හැඟීම උඩ ඒක කෙනෙහි තමන්ගේ සිිතේ ප්‍රබෝධය සෝමනක්යක් සෝමනක් කියන්නේ තෝරේ සෝමනක්ය ලෞකික ස්වરૂපයක් ගන්න චිත්ත මට්ටම සෝමනක්ය කියන්නේ දීගන අයිබු සිතක මතුවෙන හීනනායු සිතේ මතුවෙන එක්තරා වේග මට්ටම තමයි සෝමනස්ස වේදනාව ලබන්නේ. ඒක ලෝභ සිතේ තියෙන. ඒ ලෝභ සිතේ තියෙන්නේ අර නීතියේ යමකට ලෝභ කරනවා. ඒ ලැබෙන විදිහ. ඒ යමකට ලෝභ කරනවා. ඒ ලැබෙන විදිහ අර වස්තුව අතට හැංගෙන නිසා එයාට අර මතුවෙච්ච ලෝභය ඉවරයි. ලෝභ කරපු වස්තුව තමයි සතු වෙන්නේ. එතකොට අදහස ඉක්මීච්ච අවස්ථාවක් ඒක. ඒක නිසා සිත නිදහස් වෙනවා. එතකොට අර සෝමනස්ස ස්වરૂපෙම. එතකොට මේ වෙන වැටලා පවතින්නේ නැහැ. ඒසන් ලෝභ මුලින් සිද්ධ. එතකොට මේ කාර්යය කිව්වේ අර ඒ දරුවාගේ සිත සතුටටපත් වෙච්ච හැටි පෙන්වන්නයි. ඒකට ඒ අවස්ථාවේදී ඔහුගේ ශරීරයෙන් දුරාසෙන්පත් වෙලා චිත්තමනියක් සිතක් අන්න ඒවා බොහෝම ලොකුවට අපි ධනපතියන් කරගතිය යුතු කොටස්. ඒ සිතත් එක්කයි යත් ඒ හිත එක්ක සෝමනස්ස ස්වરૂපයක් ගත්ත නිසා ඒවත් එක්ක ඒ ආත්මය දිවිනේ අයිතිවාසිකම් එක්ක හැදෙන්න දුනොත් අයිතිවාසිකම් ගන්න. එතකොට මේ කාර්යය පිළිබඳව හ්ම් දුක්ඛ ආනන්ද මුඛයට සැලුණා අහවල් අවස්ථාවේදී අර දරුවා සිතෝනේ බුද්ධානන්ද වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් ඇතිවනා වූ සෝමනස්සේ නිසා ඔහුට ලැබී තිබෙන ආත්මය දේවාත්මය. ඒකට මෙයා ඉන්පෝ පිළිබඳව මොනම හැඟීමක්වත් නැති ඒවා දේව ඒ අවස්ථාවේ ඉඳින සත්‍යය පිළිගන්නවා නිසා විනාගෙන පිළිකරණක් නැතුව තියෙන්නේ. නමුත් මරණින් මත්තේ අනුරුවාත්මය දේවත් එක්කත් වීමට මොහුට පුළුවන් වූ හැටි සංඝයාත කතාවත් එක්ක. මේ කතාවෙන් වාදනය වෙන්නේ. මොකද මෙතන කතාව විගස්ස ගත්තොත් අපි ඉතින් බලාපොරොත්තු වෙන ඉතාම අවශ්‍ය කොටස යන්න වෙලාවයි. කළ ඒකේ තමයි අගය කළ යුත්තේ. බුදුහාමුදුරුවෝ වදාළේ ඒ කාරණය අල්ලා දෙන. ඒ දරුවා දේවත්වයට ගිය නීතිය. නීතිය නැත්තම් ක්‍රමය මේ මුළු ලෝක ධාතුවේ ඉන්න සත්ත්ව ප්‍රජාවක බලපාරම්පරයක් හැටියට බලපාරම්පරයක් හැටියට උන්වහන්සේ ඉදිරිපත් කරනවා ඒක විසුරුවේ ඒකට දැන් අපි ලෞකික ජීවිතයේ ඉඳගෙන ලෞකික දේවල් එක්ක සම්බන්ධකම් පවත්වමින් අපි එක්තරා එක්තරා කියන්නේ සෑහෙන දුක් විඳින. ඒ ජීවිතයකට තවත් පැත්තකට ජීවිතය හරවලා අපි ඒ දුක් විඳින පැත්ත නවත්තලා නවත්තලා අපි සුපරිහිත දැක්කක් සංවිධානය කරනවා ඒ නියම ක්‍රමයට අනුව. ඒ සුපරිහිත දැක්ක දුක් විඳින දැක්ක කියන මේ දෙක අපි හිතත් එක්ක සම්බන්ධ එක්තරා අයිතිවාසිකමක ක්‍රියාස්වරූප දෙකක ප්‍රතිපලයක් තමයි මේ දෙවැත්තට නැහැ. ඊළඟට අපි සදාකාලික සපවතෙන් කලගෙන නිවනක් කරගන්නවා. ඒ සියලු නිවිච්ච තත්ත්වයේ අයිති. ළමනේ කුජයාගේ සංසාර ගමනේ අවසානය. ඒකෙන් මේ අවසානයට පත් වීමට උපකාර වෙන්නේ මොකද්ද? අපේ සිත. ඒකට මේ හිතේ මතුවේ මේ අවස්ථාවල තනම් අපි දැන් අපි බෞද්ධ විවරණය කරලා තියෙන්නේ ඔය කොයි එකකටත් හොඳෝ නරකෝ පරිසුද්ධ වූ මොනවා හෝ ඒවා ඒවා සියල්ලම අපි නම් කරන්නේ ධර්ම වශයෙන් සුබ දැන් මත්තම ගලියේ ජීවිත අවස්ථාවක ඒ ඇඳුම්ලම කෙරේ. තිබුණේ. කර්ණන් දෙමෝපියන්කින් මසලකා හැරී දරුවාට ඒ රෝගයෙන් ලබා දෙනා වූ පීඩන වලට යටත් වූ මුතු සිද්ධවන අපලැච්ච ඒවා පිළිගැනීමට කිසිම රුචියක් නැති තාලේ ඒවා පරිහරණය කරමින් චිත්ත නාමක ස්වરૂපයක් එක්ක පාවිච්චි. ඒකත් නම් කරනවා ධර්ම ඇති. ඉතින් ඉරි සත්‍යය උසලාගෙන ඉඳපු ඒ බුද්ධයාට එක අවස්ථාවක් ලැබුණා ඒ තිබිච්ච අයිතිවාසිකම් මානසික අයිතිවාසිකම් ඔක්කොම වෙනස් කරලා එයා හිතුව නැති නිසා මට මේ සිතාන් හේතනක සිතිවිලි විඳනය විඳ ගැනීම තමයි. සොඳ අපි මේ ජීවිත වලට බලපාන අයිවාස්කම් මේ ඕම ඉදපත් වෙන්නේ. ඒතර මේක විග්‍රහ කරන බුදුහාමුදුරුවෝ මනෝපුබ්බංගම ධම්මා කියලා මගේ මනෝපුබ්බංගම ධම්මා කියන මේ රාතාව බහුල වශයෙන් කායික පාවිච්චි තිබුණා. අපිට මා හිතනවා මම කියන්නේ විතර ගන්න හම්බුනේ නැහැ කියලා. එතකොට මනෝපුබ්බංගම ධම්මා කියන අපේ ලොක්කලා අතිඥාන් වෙන්නේ ඉවරනේ එහෙමයි. සියලුම අනුකී ධර්මයෝ හිත කරතු කොට ඔය කියලා. සමහරවිට අවුරුදු ආලකින් කවදා පොතක් දිහා බැලුවොත් ඕක තමයි ඔය විදිහට තහනම් ගතිය ලැබුණා. මේ යාමුත්‍යා දෘෂ්ටිය වන්නේ ඒ විදිහේ මුතු වෙනඳ ඒකට කළේ. එතකොට මනෝකින් සබ්දයට සම්පූර්ණ හිංගම්ල ධ්‍යානය නම් ලිංග. ලිංග තමයි ඒ මනෝකින් සබ්දේ පාරි සබ්දේ අපේ සිංහල වචනේ කතා කරනකොට ඒ කියන්නේ ලිංග. එතකොට බුදුහාමුදුරන්ගේ මේ ඵලයේ කියනවා සියලුම ධර්මයන් මග්ගිමාර කයිතු ධර්ම. සිතේ ඇතිවෙන එක එක ස්වરૂපවල හැදීම් ලබා දෙන දැරීම් ස්වરૂප තමයි මේ ධර්ම යන පදයෙන් ඉදිරිපත් කරන්නේ. එතකොට බුදුහාමුදුරෝ ඉදිරිපත් කළේ ඔය කියන මොන කාලේ ධර්මයක් වුණා සිතට සංවිධානය වෙන්න මුල් වෙන්නේ ප්‍රධාන වෙන්නේ නිම්මයි කියලා නාමයේ දෙල්ලේම යුක්තව ප්‍රදා. එතකොට අනිත් පද වලට වැටෙන්නේ. අපි මේ පදේ මේ වාක්‍ය ගන්න පුළුවන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපේ ජීවිතය භාවිත කිරීමට අපේ දැනෙන්නේ තියෙන දුක. අපි දුනාම මායතුළු මේ ඔක්කොම. ඒ දුබනකම උදවුනේ මොකද්ද? අපි නිරන්තරයෙන් අකමැති දෙයක් අපට තීරණය සිද්ධ වුණා ඒ විදිහට දුකේ ඉඳලා අපි නම් කරනවා. ඒතකොට මේ අයිතිවාසිකම කාටුල ඇතුළේ මොකද? මේකේ මුල් ස්වરૂප ඒවා හැදෙන හැටි හැදීමට උපකාර වන හේතු ධර්ම දැන නොදන්නාම ප්‍රධාන වශයෙන් බලනවා ඒකට කිව්වා මොහේ මොහේ කියන්නේ ඒ ගතිය මොකක්දවත් ඇත්ත සුළු මුලක් දෙන්නේ නැහැ කොහේ වෙන ළමින් ළමින් විශේෂයෙන් දෙලින් දෙලින් මේක පාස්ටි විතරක් දැනට බලන්න. ඒක දැනගෙන වෙන්නවා. ඒ දැනගෙන වෙන විදිහට පාස්ටි නෙවෙයි යම් කිසි පාලනයක් යටද ඒ ක්‍රියා කොටස් ටික දැම්මොත් තමයි අකමැති වෙන දේ අත්කරනවා. කැමති වෙන දේ කමු ජීවත් විශ්වණය වෙන්න ලක්ෂණ බව පෙන්වීමට උදාහරණ උදා දීපයි. දැන් අපි ඔබට ඔබ ඇත්තක්ද කියලා කරවලු පොඩි දරුවාක් ගත්තොත් දැන් සිට කලින් ඒ යන ලෙඩෑලේ ඉන් නරකලා ඒ නරකලා යන්නේ ජීවිත සහගතදී අකමැති දීලා ගන්න තමයි ආයපන් ඒක මොකක්ද අර ඔහුගේ ජීවිතේ ලැබුණා වූ වේදනා එක්ක ඔහුගේ හිත වැඩ කරමින් පොරොත්තු නොදෙන මට්ටමේ වේදන ආපු නිසා ඒකට කැමති වෙන්න බැරි කම. කැමති වෙන්න බැරි කම උද දුක්ඛ ධර්මයන්ගෙන් ඒ හිත සංවිධාන වුණා ඒ වගේ එතකොට එතන නිම්මක බලපෑමක් සිද්ධ වෙන සිද්ධ භවයේ දීපත් මොකද නිම්ම වේදනාවේ නිම් ප්‍රමාණ වැඩියෙන් මතුවෙච්චා ඒ වේදනාවේ නිම්ම නිසා තමන්ගේ දැරීමේ වැටීමේ පිළිවෙල නිම්ම අර සත්‍යයට දෙයි එතකොට දැන් වේදනාව විසින් මනසේ හිතේ தত্ত্বය ත්‍රිදුන්දන මට්ටමට නැගපු එකයි ඒකෙන් සිද්ධ වෙන්නේ සිද්ධුනේ එතකොට ඒ නැගපු වේදනාවයි මට පුණ්‍යිත ඊටවදී ලැබුණේ එතකොට මේ ආකෘතිය වෙන අපේ ජීවිතයේ සිදු ලබපු අවස්ථා අවස්ථාවෝ හේතුකෝ මොනවා හෝ මතු කරන්න බැලුවොත් ඒ හැම අවස්ථාවකම අපට ඍතුම් වෙන தත්ත්වයක් සිතේ නිර්මාණය වෙන්නේ සිතේ නිර්මාණය වෙන්නේ ඒ තමන්ගේ ඉන්ද්‍රියට වැටිච්ච නිමිත්ත තමා දැනගන්නා හැටි දැන් හොඳ මිනිහා නම් නරක විඤ්ඤාණය අප්‍රසාදයක් හොඳ විඤ්ඤාණය ප්‍රසාදයක්. එතකොට මේ හොඳ නරක යන ભેදයත් එකම ඉන්නවා. එතකොට සමත් වීමක් කොහොමද බලපානවා? ඒ විදිය හොඳ උනේ මොන කාරණේ නිසා? ඒ විදිය හොඳ උනේ ඒ මිනිස්යාගෙන් තමා ප්‍රිය කරන්නා වූ නිමි ජාත් මොනවායි සමාදා සමාදේශා කරනවා කියනවා. ඔහුගෙන් ලැබෙන නිසා. මේ මිනිහ හොඳ වුණා. ඒ මොකක්ද එතන? සීලමින් සිතේ නිම්මක් අපි අවදි කරගන්නවා. අහවල් දේ ඇත්තක්. ලෝකේ අනන්ත දේ අතරේ ලෝකයේ තියෙන අනන්ත ජීවන අතරේ අහවල් දේ කියලා වෙන්කලේ කොහොමද? ඒ දේවල් වල තියෙන සියලු ප්‍රමාණ විනි අත්තර දාලා එයාගේ හිත විසින් ඒ වෙලාවට යොමු නිම්මක් තමයි අන්න අසවල් ආදී අහවල් එක ලැබෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට මෙතනින් ඒ නිම්ම මතුනේ කුමක් නිසාද? තවත් නිම්මක් ඒකට උපකාරයි. ඒ මොකක්ද එන්නේ? අපේ ළඟ තියෙන ජීවිතයේ තියෙන කාම පහක් තියෙනවා. මේ කාම පහ කාම වර්ග පහයි. ඒ ඒ තමයි සෝරපු දේ එක්ක වැඩියෙන් ආකර්ෂණය වෙනවා. වැහි මාර්ගය. ධනක් වීමයි. වැහි මාර්ගය. වැහි මාර්ගයේ වෙන නිමිත්ත එක සමාගයේ පිට ඒ සිතේ පවතින කාමයේ වැඩ කරනකොට තමයි අන්නහවල්ලට ඇත්තම හොඳයි කියන්නේ ඒ කාමයේ ජීන් අස වෙන් කරලා යන කොහොම කරලා සමාන කරලා දෙන ඒ ඒ තුන දැන් එහා පැනනොත් නිමි අප්‍රමාණ එන්නඟ පස්සේ මස්ක ගොඩා නමුත් අපි මේ සීමාවේ නවත්තලා ඒ කාම නිම කාමයේ නිම සම්පූර්ණ කාම සක්කාරම් කියන මේ මන්දවලින් අරකට අර වස්ත්‍රත් එක්ක ආකර්ෂණය වෙච්ච ප්‍රමාණය. ගැටෙන ප්‍රමාණය, ඇලෙන ප්‍රමාණය, මධ්‍යස්ථ ප්‍රමාණය කියලා කාමයේ වැඩි වැඩ කරගත ගත යුතු නිදි තුනක් තියෙනවා. එයින් අපට පොරොත්තු වෙන නිම්මට සිටින්නේ ඒක එක අර කාම ශක්තිය සම්බන්ධ වෙලා ආකර්ෂණය වෙලා ඒකේ වරොත්තුද නොදැන සද්දක වේදනාව අපන්කින් ඉවසන්නෝ බැරි වෙනවා ඒක කොහොමයි ගන්න ඕනේ කියන්නේ ඒක ඒ කාමය නිසා වරොත්තු නොදැන බිම්මකට පිටාපු නිසා ඒක ලබා ගන්න යම් කිසි කෙනෙකුගේ උදව්වක් ලැබෙනවා නම් ඒ ලබා ගන්න පුත්‍රයෙක් අර සමාගයේ අවධානය නැත්නම් කැමැත්ත කියන පිළිගැනීම කියන බිම්මට ඒ බුද්ධයා ඒ බුද්ධයා වැටීම ඒ පිළිගැනීමේ මට්ටමට ඒ බුද්ධයා වැටීම එක බිම්මක් එතකොට නිමිත ඒ බිම්ම නිසා යාට සිද්ධ වෙන්නේ මොකන්ද ඒ විදිහේ සහායක් නොවු පුද්ගල නරක විදිය වැඩ කරන විදිය යාම දෙරේ තමන්සේ කියන නිම්ම ලෝභනේ ලෝභ දුන්නා ලැජ්ජාද සමාජ සහාය වූ සත්‍යය රෝගාවදී පුද්ගලයා දහිනවත් සමගම අන්න ඇලීමක් උපදිනවා සහාය නොවු අර මුජ්ජය. රහේ වොච්ච ගැටීම. එතකොට ධර්ම අතරේ ඇලීම ගැටීම සංජානනය කරන දැරීම් ස්වરૂපයක තමයි ඉතින් ඇතිවෙන දැරීම් ස්වરૂපයක තමයි අපව දුකට හෙළන්නේ දුකේ හඳවන හඳවන සත්‍යයන් ආත්මයෙන් පස්සේ එවල බුදුහාමුදුරුව වදාරනවා මේ සියලුම ධර්ම මේ නිම්ම ආශ්‍රිතවයි සංවිධානය ගන්නෙ ඒක නිසා අකුසල ධම්මා කුසල ධම්මා අවියාකෘතා ධම්මා කියන මේ ධර්ම තුනම නිමි තුනක් නිමි එකයි හරි අකුසල ධර්ම නරකින් හොදේ යනවා මත්තමින්ම අරගෙන ඇලීම හෝ බැඳීම සිටේ එකට අකුසලා ධම්ම. මොකක් හෝ වදේ බුදු කරන සිටිවිලි තම. කුසල ධම්ම. ඇලීම නැති කියන මේ දෙකම මධ්‍යස්ථ කරයි. නැදහත් කරයි. නැගේ වංශය හොලයි. අමිනික දුන්නේ නැහැ. ඒ නිසා සංකෝෂණ කෙලින් ගැන තමයි කියන සෞඛ්‍ය මට්ටමට සිද්ධ. එන්නේ යම් අවස්ථාවක යම් අයගෙන දැනගැනීම උන ඒක කියන කුසල. ඒ කුසල ධර්ම හැදෙන්නට අර රෞද්‍ර හින්නේ අනු නිමුත්ත අධ්‍යයනය. කොහොමද වත්තේ? අවවාද මිනිසයකින් ටිකක් සාහාරමිකයි පරිත්‍යාගශීලී ඒක නිසා එයා ඉතින් ඒ විදිහේ ගව කරනවා මිනිස්සුන්ට අරයට ජීවව නැති නිසා එයා ලෙන්කමින් ජීවත් වෙන නිසා එයාට එහෙම කරන්න දැන් කමක් එතකොට උනේ මොකද්ද? ඇලීම ගැටීම කියන දුරු දුක දෙක දෙන්න. ඒුණා රාගය කර පැහැදලා. රාගය විමර්ශනය මේ ලෝභ දෝෂ දෙකෙන් රාග මට්ටමට සිට වැටුනේ කොහොමද? අර දෙන්නට එක්තරා ප්‍රමාණයක සමාවක් දීලා තිබෙනවා. සමාවක් වගේ තීරණයක්. ඒක නිසා වැඩියෙන් අද ඒ වෙනත් ඇති චිත්ත ස්වરૂපෙ මගේ නැහැ. අර සමාව කියන යථාර්ථකාමී ස්වરૂපයෙන් ඒ දෙන්න තෝරන්නේ. අර අකුසල ගන්නා උනේ මොන කවුලක් ගන්න නැතුව දෙන්නේ අනුමන්සේ නියමයි හොඳයි. මේ මිනිස්සයා එයා කියලා ඉතින් එකම කියන්නේ දුන්න දෙනදී මහා ආස්තික ස්වરૂපයෙන් සිටිලා යන්නේ. තමයි කුසල ධම්මා කියන සත්‍යය උදා වීමට අර නින්නේ රෞද්‍රකම අනුගමලා එක්තරා ප්‍රමාණයකට ගත්ත නිසා කුසල ධර්මා වුණා. ඒක එක්තරා ප්‍රමාණයකට ඉගෙනසු. අරතරම් දුක් නැතිවත් ඒක තියෙනවා නමුත් ඒක දෙකම ගෞරවදායක නැහැ. සුද්ධන්නේ දෙකම ලෝකේ සම්බන්ධ අයිතිවාසිකම් රඳවන හිතමත් සම්දෙනවා. එතකොට ලෝකයෙන් මේ සම්බන්ධතාවය කරගැනීම ඉතාම දුක්ඛදායකයි. දුකේ කෙලවරක් නැහැ. ඒ නිසා මේක අත්කරින් කියලා යම් අවස්ථාවක යම් කෙනෙක්ගේ මොන දුරුවට පස්සේ දැන් ගත්තාම එයාට අව්‍යාකෘතා ධර්ම කියන ධර්ම සුඛයේ විතර නිම්ම කයා පාස්කරන්නේ නෑ. ඒ වෙලාවේදී ඒ කියන නිම්ම කරස් ඒක මොකක්ද හොඳයි ලක්ෂණයි හැඩයි හැඩයි එනුමයි කියන ගන්න ඒක ඒ ඒ වස්තුවේ තරම් නිම්ම හරි ඒ නිම්ම නිසා තමයි අපේ හිත එක්තරා ප්‍රමාණයකට ඒ නිමිත්තත් එක්ක හේතු වෙයි අයින් වෙන්න බැරි අර කිය හැදී බව දෙන්නේ අර කිව් උදේ බොලේ කියගත්ත ජීරණය මත. එතකොට දැන් අලෝනියක ගලවන බුද්ධ. ගලවන කියනට යොදාල. කුසල ධර්ම බුද්ධය. ඒ මිනිම වෙනස් කරන්නේ නැහැ බුදුහාමුදුරු කියන්නේ. මොකක්ද කියන්නේ? උඩින් දෙලිත් දෙන්නේ එක්ක සම්බන්ධ වෙලයි ඒක හැදපු පිළිවෙලක් පිළිගැනීමක් ඊළඟට මේක ඇත්තක්ද කියලා සොයන සොයන විපරමට දැක්කාම දෙවියන් දැක්කාම ඒ ආයාරයක ලබා දෙන්න පුළුවන් සත්‍යයක් මේ කියනවා නමුත් රජේ එකක් තමයි ඒක නිසා මේක මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වස්තු. ඒ වස්තුව ගැන ඒ ගත්තනින්ම මොකද්ද? කයින් ගත්තනින්ම වැරදි ඉතින්ම ජීවත් වෙනකොට වෙන්නේ මොකද්ද? අර යම් ඉම්ම යම් ඉම්මක් නිසා. හිත ඇලුනා. ඊට ප්‍රතිවිරුද්ධ ඉම්ම. මෙතන සංවිධානය වෙච්ච නිසා. ඇලිච්ච එක දුන්නේ. අර ඇලිලා කලින් බදාගෙන විවිධ එක නිකම්ම. සම්බන්ධේ කාටද තේරෙන්නේ නැති මනෝකුබ්බංගම ධම්මා කියන පදයේ තීන නිර්මල අර්ථය සෑම ධර්මයක් එක්කම සෑම ධර්ම සංවිධානයක් එක්කම නිම්මක් බලපාන බව අතින් ඒ කර්මෝලින් රැඳෙන වැඩි අර මුන්දි ධර්මවල සිද්ධ උනේ නිම්ම ඔහුගේ දැනුවත් හෝ නොදැනුවත් අකුසල ධම්මා නිස්පාදනය කරපු දින්නේ කුසල ධම්මා නිස්පාදනය කරන දින්නට ඔහුගේ පිට වැඩිච්ච එක බව නැදයි සාරාවක් දකින්න වගේ ලබන දැනගෙනදී එතකොට උන්වහන්සේ දෙවෙනිව කියනවා දෙවෙනිව වදාරනවා මනෝ සෙත්තා මනෝමය එතකොට මනෝ ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨත්වයේ ඔක්කොන්ටම පෙරමුණියද ඔක්කොන්ටම ඉස්සර වෙන්නේ යමක් ඒක ඒ පිළිසේ ශ්‍රේෂ්ඨත්වය උටයි එතකොට මේ මනෝ ශ්‍රේෂ්ඨා කියන පදය සෙට්ටලා යන වචනේ. අනේ මේ නිම්ම හිමිකාරකම් කියන්නේ සාධාරණ කවිය සදාපා. ඒක උනේ කවුද? මේ ලෝක ධාතුවේ සියලු සංවිධාන. යමක් වෙනම් ඒ කියල්ලා සත්‍ය පිළිබඳව දුක සාධාරණ දෙයක් සඳහා ගන්නු දුක නෙවෙයි. නැත්තම් දුක සාකාලික දුක නෙවෙයි සදාකාලික දුක නෙවෙයි. කියන මේ සෑහෙනකම ඉදිරිපත් කළ ඉස්සරහින් තියෙන්නේ මොකද්ද? නිම්මේ අධිපතිකමයි සෑහෙනකම බලන්න. නිම්. සුරේ නිම්මේ අධිපතිකම ආවශ්‍යකර නැත. කියා අජීවීවත්වක් කරන කතාවක් කියන්නේ බෑ. ඒ වගේ ධර්මවල දිනවා, ධර්ම ස්වභාවයෙන් දිනවා. ඒ සියල්ලට මේ සාධාරණයි. නමුත් ප්‍රයෝජනයක් තියෙන විනාඩියකට දැනගනි. ඒ නිසා විනාඩියේ අයිතිවාරිකම ධර්මය මනස නිම්ම වෙනදායු හැටි විකලකොට හැම අදහසක්ම හැම අදහසක්ම නිම්ම විසින් මතු කරන ධර්ම ස්වરૂපයක් ඇටියට අපිලා ඒ පිටකන පු ඒ පිටපයින්න පුළුවන් මොනම සිතිවිල්ලක්වත් නැහැ ලොකු ඇටි ඒ කොහොමද කියන්නේ පොඩි දරුවාට ඒ පිටපයින්න බැහැ යාරත් ඒ විදිහටම බලන්න ඒක නිසා මනෝසෙට්ටා ලෝක දහසිය සියලු නිර්මාණ සංවිධාන කිරීමට පෙරමුණ ගත්තේ නිම්මයින්ද. ඒකට අපි අනීවි වස්තුව සාමාන්‍ය සාධ්‍ය ප්‍රතිගත. දැන් තේහෙන ගහන දාන පෝර වර්ග එන්නේ. ඒ තේහෙන ගහන දාන පෝර වර්ග අත්තක් දාලා වෙනත් වලමයි ගහන්න දාලා පොරොවෙන් අරට කිරිබුවොත් එතන ඒ ගහට වෙන්නේ මොකද්ද? ගහ විසින් දරාගෙන සිට ගහ නැමැති නිර්මාය දරාගෙන සිටපු දැවි මගුවේන්නේ නැහැ ධර්ම මගුවේන්නේ නැහැ අර අර වර්ගයේ රසය බෝරේක සම්බන්ධ වුණා ඒක නිසා දෙහෙල් ගහ යන නිර්මාණය දරාගෙන සිටින සත්‍ය දැනගෙන බැහැ යනවා මොකද ඒකට අවශ්‍ය මින් අර කියන්නේ ඒකට තෙල් ගන්න ඕනම ධර්ම ඒ ධර්ම තෙල් ගහ නැමැති නිර්මාණ රඳවන ධර්ම නැවත නැවත නැවත නැවත කරමින් තෙල් ගහ නැමැති නිර්මාණය පවත්වන්න අර මේ මේක ගැළපෙන මින්ම ලැබුණ හැටි අන්නේ ධර්ම බව. ඒක ඉතින් අයිදී වස්තුවට ලැබෙන හැටියට කරගන්න සිද්ධ වෙන්න ඕන. ඒකට බෑ සංවිධානය. නම් මිනිසා පැත්තට අරෝපුවාම මේ ක්‍රමය යටතේ මේ ධර්ම ඥානය යටතේ ඔහුගේ තියෙන වාසනාව ඔහුගේ ඔහු නිලකට තියෙනවා ඕනම වර්ගයක ධර්මයක් අනින. අන්නේ අයිතිය පෙන්වන්නයි බුදුහාමුදුරුවෝ ඔය හදින් දීපත්. අන් ඊළඟ කියන මනෝමය. මනෝ. ඒක මේ ලෝක ධාතුවේ ජීවි අජීවි කියන කොටස් දෙකේම ඒ දෙක පිටු මුකුත් නැහැ ජීව අජීව තමයි ලෝකෙදී මේ සෑම තැනම තියෙන්නේ නිමි ගොඩක් හැර නිම්මේ කියන කොටසටයි වෙන මේ හැර නිම්මේ කියන දේ අයත් නොවන කිව්වා මේ ලෝක ධාතුවේ සත්‍යය තුළ ඒ වගේම අවිඥානික වස්තුවල ඇත්තේම නැහැ ඔක්කොම මිනිගලක් කියන එක බුදුහාමුදුරු ඒකම කිව්වා. ඒ මිනිගල කියලාද පරයාකෝකේ දුවාය වර්ණ ගන්ධ රස ඔය හත ඔය අට විසින් ඉදිරිපත් කරන්නේ හැම වෙලේම නිම්මකුයි ඔය නිම්ම ඔය අට ඔය අටේ එකමුතුවකුයි මේ ලෝකදාති සෑම දරුවා ඒ තරම් කුංචි අවයයක් ගත්තා ඒ කුංචි වර්ග කුංචිම අවයයේ අදාතෙන් කුංචිම අවයය අරගෙන ඒකද ඒකද පටවියාපෝ තේජෝ දිනවා වර්ණ ගන්ධ රස නිසා. ඒ සියලු සංවිධාන මේ කියන මිනි අට ඇතුළේ. ඒ සුද්ධාස්තකය කියන්නේ උඩයි. මේ මරවත් නෝනේ නෑ. පොයිනිය අට ඇතුළේ තමයි සියලු මිනි නැදෙන්නේ සියලු මිනි හදන මූල ප්‍රධාන බිම තමයි මිනි එකතුව තමයි අර දෙන්නේ. එතකොට හොඳට බැලුවා. අපට බලන්න හම්බෙන්නේ නිම්ම. අහන්න හම්බෙන්නේ නිම්ම. විඳින්න ආගමනය කරන්න හම්බෙන්නේ නිම්ම, රස විඳින්න හම්බෙන්නේ නිම්ම. ස්පර්ශ කරන්න හම්බෙන්නේ. ඒක ඒ නිම්ම නිසයි නිම්ම ඒ මාර්ගවලින් අතුරු කරන නිසයි හොඳයි නරකයන් දෙකේ වෙන්නේ. ඒ නිම හොඳයි මේ නිම නම් ඒක අපි කියනවා අර කෙරේ ගහක් තියෙනවා. කොහොමද? ඒකට උඹලා මින්නේ නැහැ. විචාර ඒක හේවල් නිකන් තරහා වුණා වගේ ඊළඟට මෙන්න කියනවා නේද කියලා බැලුවා. ඒක එහෙම හිතේන දොර පිළිදී ඒකයි. අපිට තියෙනවා. එතකොට ජීවත් වීමේ හොඳම න්‍යාය උදකය ලස්සන විග්‍රහය පෝෂකය යම් ධර්මයක් නම් කියන්නේ. තාන් දුවන ඒ කතා කරන ඔක්කොම ඒ ජීවිතයට එක්ක සම්බන්ධ වෙලා තියෙන ඒ ඒ වර්ගවල නිමි. එනෝගත. ඒකයි එයා දැනගත්ත කර්ම වල ප්‍රමාණය බෝධි ළමයා නින්දා කියන ළමයා කියන්නේ මොකක්ද? අරයට වඩා මෙයා නින්ද වැඩි කරගෙන යනි. මුළු යාමකින් බලනකොට ලෝක ධර්මයේ සියලුම දේ නිදලා. මනසාගේ පසන්නේ අන්න ඒකෙන් දැනන්නේ මොකද්ද? ප්‍රසන්න වූ නිම්මකින් ප්‍රසන්න වූ නිම්මේ කිය මොකක්ද? තමන්ගේ ජීවිතය තුළ ප්‍රසන්නකම් ප්‍රසාදේ මේ නැත්තම් සැලසෙන தත්ත්වය ඒක නිම. ඒ සැලසෙන தත්ත්වය උදාකරන සත්‍යයෙන් මේ ලෝකයේ තියෙන දේවල් වල නිම්ම සංකීර්ණ වෙන කර සංවිධානය කරගත්තොත් දැන් කොහොමද කණේක මහා වඩක්මන් වර්ග තියෙනවා එයා ජන තීර මුදලෙන් එයා ගන්න සමන්ත ප්‍රයෝජනවත් දෙයක් තමයි හොරගන්නේ අනිවාර්යෙන් මේ ලෝක ධාතුවේ සීන මුනි අතරේ සමාගයේ ප්‍රසන්න භාවය නැත්තම් පිට අර සැපවත් නිම්මට පත් කරන නිම්ම අල්ලගත්තොත් නිම්ම අල්ලගත්ත ඒ කොහොමද අල්ලන්නේ ඔන්න ඒ නිම්ම ඇල්ලිල්ල තමයි දැන් මේ අය භාවනා කිරීමෙන් මුදලා මොකක්ද මේ සිදුවෙන්නේ යමක් පිළිබඳව ඇලෙන ගතිය අවතන ගැටෙන ගතිය අවස්ථාවේදී පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ නැති විචාව ඉතුරු වෙන්නේ අර සමාවිතින් අපේක්ෂිත මට්ටමකට අයිති නිම්ම විතරයි මොකද අර අර ඕනේ නැත කියන තීරණය මත ඒවා නවත්තන පාවිච්චි අන්න මනසාගේ පසන්නේදී සිත ප්‍රහන්න මින්මට පත් කරන ආමින්ම සමාවිසින් ඉන්ද්‍රියට ලබා දෙන්න ඕන ඒ මාර්ගයෙන් සිතට ලැබෙන අවස්ථම් මහා සතිවක් කරේ එතකොට ඒ හොඳ මින්ම ඒ හොඳ මින්නේ කිව්වම හොඳ පැත්තේ ඉතාම ලාමකමින්ම තමයි කුසල් සිදෙන්නේ. ශ්‍රේෂ්ඨම ප්‍රබලමින් තමයි ආය ස්වરૂપ ආය මතම. ඒකේ කුසල தත්ත්වය හද කුසලයේ වත්තරවන ආය தත්ත්වය කරනවා. ඒ ආය தත්ත්වයෙන් පත් වෙන කලින් දෙන්නා කුසල தත්ත්වය අර නින්නේ ආදාහය යටගෙන වැඩි නිම්මත් වීමත් ප්‍රමාණවත් නිම්ම ගැනීමත් යම් කිසි කෙනෙක් පාවිච්චි කරන හොඳ හිතක් ඇතුව ඒ හිත පාවිච්චි කරන කතාවට ඒ නැත්නම් ක්‍රියාවට ඒකෙන් ලැබෙන ලාභය ගාමුණු දෙන්නේ නිකම්ම සාමාන්‍ය තත්ත්වයේ නෙවෙයි උන්වහන්සේ වදාළා සතෝනම් සිතෝනන්නේ ඡායාවන් ඒ තමා විසින් සකස් කරගත්ත ඒ ප්‍රසන්න සිතේ අයිතිවාසිකම් තමා කරා නැවත යොමු වෙන්නේ ඒ කාන්තයෙන්ම තම සමුත් එක්ක නිතරම සම්බන්ධ සංකේත අත්හරින්න බැරි මොන උපක්‍රමයේද අත්හරින්න බැරි තත්ත්වයක බවගෙන ඡායාව වගේ යා පසුබස යා සමග නිරන්තරයෙන්ම යම් ජීවිතයක් මරන. එන්නේ ඡායාව කියලා ඡායාව කියන එක තියෙන්නේ ඒ වස්තුව තියෙනකම් විතරයි. ඒ වස්තුවේ ඡායාව ඒ වස්තුව ලැබුණම නෑ. ඒවා විදුහාඳුරු වදාළනවා යම් කිසි කෙනෙක් කුසල මට්ටම. සිතේ සංවිධානය කරගෙන ඒක සාහු කරගත්තොත් ඒ සාහු කරගත්ත ජීවිතේ යම් තාත්ත සංසාරයේ පවතින සංසාරේ රැඳී ඉන්නේ පුද්ගලයක. එයා ඉන්නකම් අර කුසල අයිවාස්කම මොනම දෙයකින්වත් ජීවිතේ නැන් කරන්නේ. පුද්ගලයාගේ පොත කායාවත් යනවා. මේ එයා සංසාරේ පොතන උපන්න. කොයි කොයි ස්වරූපයෙන් උපන්න අර කුසලයේ සමන් ළඟ සමාන්තර අවශ්‍ය සියල්ල දුවම නිරන්තරයෙන් සැලසිල්ලයි දෙයි. ආයාව වගේ වැඩ කරන අය ඒක නැති වෙන්නේ. අර සංසාර රඳවන්න තිබිච්ච අයිතිවාසිකම් සියලුම දේ ඉවර වෙනවා. බුද්ධයා ලෝකයෙන් අයින් වෙන පරිණිරවාණයට පත් වෙනකම් ඒ ඡායාව නිරන්තරයෙන් ඒ කුසල ශක්තිය වැඩ කරනවා එයා පරිසිංහාලයේපත් වූ ධාතය එයාගේ එයාගේවත් නැති වෙන්නේ කියලා නවත්වනවා සොම්නන්නේ ආසත් කලක් තිස්සේ මේවට යොමු වෙච්ච ගතියක් පුරුව පුරුද්දක් තම තමන්ගේ සිත්තර තියෙන නිසා මේ භාෂාව සාමාන්‍ය පාඩම් පුරුදු භාෂාවක් වුණා ඒකෙන් වෙන්න ජීවිත රටාවේ තියෙන අංගය ජීවිත රටාවට අයිති කොටස් පිළිබඳ දෙන්නන ආකාරය දෙය මෙපමණින් සීමා කරන්න බෑ. තොර ජන්තේනය කාදා අසබන ආදී මේ ඉන්ද්‍රිය පාවිච්චි කිරීමේදී ඒවට බුදු වෙන දේවල් වල අත්හලින් තුරු ප්‍රමාණයක් තියෙනවා ගති ප්‍රමාණයක් තියෙනවා යම් කිසි දෙයක ආහාර වේද ගත්තට පස්සේ ඒකේ නොයෙක් දේවල් වෙනවා ආහාරේ දානව උන් පවත්වාගෙන. දැන් කවුරු සම්පූර්ණ කරගන්නේ රකින් දෙකන් අරකින් දෙයක ගිහින්නේ. ඒ වුණා ආහාරයේ විස්රාගෙන අනුව. ඒව ගිලෝ. උඹේ ඉඳලා මනෝනාහය කරද්දී වෙනවා. අන්නේ එකම තමයි මේ ලෝකෙ කොච්චර දියුණුද සමාන අනත්තකාරී දේ අත්කර ගැනීමට සමාධි කල්පනා අනාත්මයට හේතු වන බව හඟවන ලක්ෂණ තමයි ඒනේ එක්ක සමාධියේ සිට කලින් ඇලීම නැත්නම් ගැටීම. කොහෙන්ද නැති උපරිම හැටියේ ලොකු මිම්මක් ඇදුවා දර්ශකවා ජීවිතය සංවිධානය කරන්න පුළුවන් ආයුධ ගන්න පුළුවන් ඒ විදිහෙම ආයුධ කරමින් ගිහිලා සම්පූර්ණයෙන්ම අයින් වෙන පැත්තට නිල්ලන් දෙලිත් ඇහි ඒ අනුසාරයෙන් අර යන්තම් වැඩියෙන් කිච්චක දුරු වෙලා ගිහිලා එනකොට යා සිද්ධ කියන්නේ සියලු කෙලෙසුන් නැත්වයි කියන දැන් රහත්යේ කියන එක අරහත්යේ ඒ උත්තරය අර ඡායාවත් මොකාද වෙන අභිවාද දාති අමාමන්‍යෝ ඔච්චර බරපත් ඉගැන්වීම් දෙක බුදුහාමුදුරු කිව්වේ නැහැ උන්වහන්සේ වදාරන්නේ නවීනදී අපි කියන්නේ අපි ඔප්පු කරා ඒ ඒ සාක්ෂියෙන් යව ඒක නිසා ඒකක් පිළිවෙලට වැඩ කරන්න බැහැ නම් ඒක මහා වාසනාවක් ඒ නිසා මේ කිව්වා පිළිස ඕවා දැනගෙන ඔවුන්ගේ ජීවිත වල පවතින උද්‍යමාන කාටද දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක්. ආසනියක් කියනවා අනිත්. අභ්‍යාසික සිතේ නිමස් කියලා අනිත් කරනවා. ඒ අභ්‍යාසික සිත හදන නිම්ම. ඒ අභ්‍යාසික සිත එක නිම්ම. ඒ අනිත්‍ය අනාත්ම කියන ඒ ක්‍රියා ස්වરૂප වලින් භෞතික ආත්ම කියන ඒ මතය කායන පැත්තට හරීම ඉස්සරයි. අර මේ බුදුදහම ගාව. ඒකයි වෙන්නේ. ඒකට අන්තිම සබ්යවෘත සිටේ පවතින අනිත්‍ය ප්‍රාණාත්ම පමණයි. අවියාසුද්ධ සිත්තේ අවියාස දුක්ඛ පවතිනයි කියන එක නෙමෙයි එතෙන්දයි අවියාසුද්ධ සිත හැදුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිගෙන සිතේ තියෙනනේ පිළිගත්තට පස්සේ ඒකයි ස්ථාවර තත්ත්වයට පත් වෙනා ඊට පස්සේ ලෝකයේ ආනන්ද සිත මතු කරන්න හිම්මක් නැහැ ඇත්තෙන් මම ලැබ පිළිගත්තා ඊට මුලින් ලෝකෙ මුකුත් නැහැ ඒක නිසා යම් කිසි ප්‍රයත්නවක කර්ම ශක්තිය සිටිය ඕන ඒකයි අපි ඒ අරක නිවිල නිසා ඒකට බෑ රෞද්‍ර වැඩක් කරන්න ඇලෙන වැඩක් කරන්න ඒ ඇලෙන જાතියේ රෞද්‍ර දෙක විතරක් ඔක්කොම ඉන්නේ නැහැ දැන් අපන් ගන්න පිළිය මෙහෙර නැත්තම් මේ පොත්යෙන් පොත් කරන්නේ ඉයක් නෑ ඒ කැපිලේ ඉඳලා ඉවර අන්නේ වගේ තමයි අර ධර්මයේ නිද්දැදී ඒ උපදයන් ඒවා කරන ආයුධ නැහැ ඒක නිසා නොකරනවා නෙවෙයි කරන්න බැහැ එමය අපි කියලා ගන්න නොකරනවා කරන්න බැහැ දැන් දිනට හදාගත්තා දැන් ඒ ආපහු අපේ ඉන්නේ කියලා. නිත්‍ය කාරණා අත්හැරෙන එක අනිත්‍ය කාරණා කියන්නේ ඒක අනිත්‍ය කාරණා කියනකොට දෙන්නට අවශ්‍යයි. නෑ නෑ දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක යාට අවශ්‍ය නැහැ. ඒකෙන් හැදෙන දේ හැදිලා ඉවරයි. ඒකෙන් හිත දෙල්ලලා දැන් ඉතින් නිත්‍ය උනා කියලා අනිත්‍ය උනා කියලා ඒක. ඔය ඕනනම් ශික්ෂායි කියන එකත් අත්තර දාලා ඇලිටදී ඉගෙනගන්නවා දැන් ඉතින් අත ලෝකෙට. සබ්බේ කියන දැනන රහතර අන්තම් දුක්ඛ ගත්තොත් කියන ඒක අනිවාර්යයි. ඒ නාමය වැඩි කතකිච්ඡෝ කියන එකයි ඒ වැඩි තියෙන්නේ. ඒ අවතහා ගන්න වැඩි ඉවරයි. ඒකෙන් හදිච්ච ප්‍රතිඵලය සම්භාවිත කරනවා දැන් මොනෝ ගැන සිදු කරන්නේ නැහැ ඒක. ඔය ඉවරයි. එතකොට ඉතරයි මම දන ප්‍රශ්න. හරි. දැනේන්නේ ඉතින් අතිගේ කාලයට හොදෙන්න ගන්න හරි හැමදාම දැනවල නිමයි කියලා. දැන් මේ මේ කුලි මේ විස්තරේ කුලි අමා විශ්ින් කරේත් මාගේ දලා හොඳ කරතයි. මේක වාර්ගිකකම පමණක්. සීමාවෙන් වාර්ගිකලා කරන්නේ මොකද? ඒක නිවිසන් කියන එක නේද? ඒක කරන හැටි ඉගෙන ගන්න හදනවා මේ සංගලෝ. ඊට පස්සේ ඒක හැම තැනම භාවිතේ නොවන. ඉන්දයි ඒ කාර්යයේ කොමිෂන් කියලා දැන් හිතාගන්න ඕන දැන් අපි මේ කාලය ගත කරන්නේ අපේ ජීවිතේ කාදා ගුරු නොවේ කිවිච්ච මට්ටමකට ජීවිතේ වුණා. ඒක ශ්‍රේෂ්ඨමත් තමයි කුජේයම පරිසාගාති නේද ඒ ක්‍රියාවත් අපේ ජීවිතේ කරනවායි ඒ ක්‍රියාව විසබල දීක එහි තිබෙනා වගේ සලකාලින් අනුව මොහොතේ සම්පූර්ණීකේ වචනා ලෝකාන් ආසර්වාගේ මේ වගේ ආස්වාදයේ භුක්තියකින් තමයි දැන් මේ අය තවත් ඉදිරියට යන්න උත්සාහවන්නේ. ඒක තමරෝගේ ජීවිත වලින් වෙලින්ම තම තමන්ට දැනෙන්න ඇති. ඒකේ ඉන්නේ සත්‍යයක් මෙවැනි වටිනා කාලයේ කියන්නේ බුද්ධෝත්පාද කාලයේ වෙන සත්‍යයක් ජීවිත වලට එක්කාස් කර නොගත්තොත් ඒ බුද්ධය කරගන්න පුළුවන් මාර්ගයක්. ඒකව තවත් කොයි කාලේ කොයි කාලේ බුදුරේ ලෝභාවී විදලා වෙන්නත් බැහැ ඒ පහළපු සමයේදී අපි ඒ කිට්ටුව දිගින් ගියන්නත් බෑ. එම නිසා විචායනවා ගමෙන්ගේ ප්‍රයෝජනේ දෙලින් සමඥානෝම නිසා ඒ කාර්යයේ තේරුම් ගන්නත්තා තමයි මේක උනන්දුවක් දක්වන්නේ. ඔබේ ජීවිතයේ සීමාව තාම සුළු සීමාවක් පවතී. ඒ සෑහෙන කොටසක් ඉවර කරලා තියෙනවා තා පොඩ්ඩයි. ඒ අද නිසි අන්දමින් හදා කරගත්තොත් අර මත්තමුන් වලින් දරුවා ලැබිච්ච සත්‍යව තමයි බුදුහාම ජීවිතේ එක්කාස් කරගෙන ජීවන් දැකීමේ වැඩ කරගන්නා තුරු දුකක් නොවිදව සංසාරේ ගමන් කිරීමට අවබෝධා ගන්නට මේ ක්‍රමය තමයි යොමු වෙන්නේ. ශායව මේ වුණාකින් තමයි මේ අයවු. ඒ තරම් ගන්ධක් දක්වන්නේ. ඒකට ආදතර දේශනාවෙන් තම තමන්ට ජීවිතේ හැම මොහොතක් පාවා නව අවස්ථාවකම ප්‍රයෝජනය ගන්නා පහසු මාර්ගයක් ඒ තුලින් තේරෙන්න ඇති කියලා මම සාකච්ඡා කරනවා. මේ විදිහේ තත්ත්වයක් දාගෙන ජීවිතේ ප්‍රොමොටක්ම චිත්ත ජීව ජීවිත අභිවෘද්ධිය සාධන පරිණාමයේ ජීව තම තමන්ගේ ජීවමානයේ සංකාගෙන ඊට අනුව සත්‍යයක් උදා කර ගැනීමට අද මේ අය උත්සාහය මේ නියමයෙන් උනන පාත්. ඒකෙන් තේනවා මේ කාර්යයේ පිළිබඳව උනන්දුව ඇතුලින් නැති එන නැති. ඉතින් මේ විදිහේ උනන්දුවක් කරගෙන මේ වටිනා ක්‍රියාව කරමින් තමතම විසින් ජීවිතයෙන් රැස්කරගත්තා වූ සරල කුසල කුණ්‍ය සම්භාරයෙන් ලෝක පාලන ආකාර පාලනයේ ස්ථාන ඉඳන් සංගීත ස්ථාන වලට අපායෙන් දුරන ස්ථානවල පරිදුර්සියුන් නිරාශෝම යාමේ කියන මොදම්මි මේ සෑම විරාමයේ සම්බන්ධවන්ගේ ජීවිත කිසි මාර්ගයේ ගමන් කරමින් දුකින් තොර වූ ජීවිත රැකගත් හදාගැනීම සඳහා දිනච්ඡාන කලෙහි උපකාරය කරත්වා මේ විරාජ සම්මුඛයට තම තමන් නවින් ජීවී පරිලෝකී මෞඛ්‍ය ආදී නාථ වර්ගයාට බුදු කින් දුන්නා දෝත දුන්නා නම නමන්නා මේ සත්‍ය මාර්ගයෙන් සිද්ධිය වරන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයෙන් හේතු වේවා යන දැක්වෙන එක්තාවසා ධර්මයේ කියන තියෙනවා. සම්පූර්ණ වූ දේවා අභිවාදන දේවිතෝ සම්බුද්ධාචායං සත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුර්වන්නෝ සම්බරං ආයුරාරෝග්‍ය සම්පත්තේ නග්ග සම්පත්ති හේවත අතෝ නිබ්බාන සම්පත්ති විනාදේ සමිද්දතු